ලෝභ මූල සිත්ය, ද්වේෂ මූල සිත්යයි කියලා ඒවා නම් කර තිබෙන්නේ. ලෝභය මුල් තැනටගෙන. එනේ ලෝභය ඒ සිත්වල ගතට මුලක් නෙන් ඒ සිත්වලට ලෝභයේ මුලක් නෙන්. ඒ අදහස් කරන්නේ ඒ ලෝභය නිසා ඒ සිත වියලනවයි කියන එක හෝ ද්වේෂය නිසා සිත වියලනවයි කියන එක නෙමෙයි. ගතකට මුල ආධාර වන්නේ පොළොවේහි පිහිටා සිටීමට. හැදෙනු ඇති මනසේ පිහිටා සිටීමට මුල ගසකට ආධාර වන්නා මේ මේ ලෝභ දෝෂ මෝහ කියන චෛතසික තුන ඒ චෛතසික අනිත් චෛතසිකයන්ට සහ සිතට විශේෂයෙන් සිතට අරමුණෙහි මනාකොට පිහිටන්නට උපකාර වන ධර්ම. ඒවා ඇතිවන්නේ සිත ඇතිවන්නේ මේ ලෝභය ඒ අරමුණෙහි කාවැදී යන්නාක් මෙන් හට ගන්නා ඒ ඒ සිත අරමුණ ගැනීමට බලවත්යෙන් උපකාර කරන ධර්මයක් සේ ගන්නව නෝක ඒ කියන සුප්පතිච්චිත භාව සාධනය කියලා මනාකොට පිහිටා සිටින බව සිදු කරන කියන එකයි එහි කියන්නේ ඒ රසකට මුල උපකාර වෙනවා පොළොව පොළොවේහි හොඳට පිටා සිටින්න. ඇදෙන් වැටි පිටා ඒ වගේ මේ ධර්ම තුන තව තිබෙනවා අපිට ඉදිරියට ඉගෙන ගන්නට අලෝභ අදෝස අමෝහ කියන চৈতසික තුනක්. ඒවා හරියට ගස්වල මුල් පොළවේ කාවේදී ගොස් ඒ ගස පොළොව මත පිට ඇදෙන වැටි පිටා සිටීමට උපකාර වගේ මේ ධර්ම ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ධර්මය අරමුණෙහි කායදී යන්නාක් මේ ඇතිවන බැරි ඒ අරමුණෙහි චිත්ත චෛතසික ධර්ම. ඒ කියන්නේ ඒ අරමුණෙහි ගෙන උපදනා වූ සිත ආ ඒ සමග ඇති චෛතසික ධර්ම ඒ අරමුණේ මනාකොට පිළිගන්නට උපකාර වෙනවා. අන්න ඒ බව උපකාරයක් ඇති ධර්ම සයකටයි හේතු කියන නම මූල කියන නම දක්වා දෙනවා. අකුසල මූලය කියලා මූලයෝයි කියලා තුනක් දක්වනවා. ලෝභෝ අකුසල මූලං, දෝෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ඒ වගේම අලෝභෝ කුසල මූලං, අදෝෂෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං කියලා තව ඒ කුසල මූල පිළිබඳවත් කියනවා. දැන් අප මෙතන කතා කරන්නේ අද කතා කරන්නේ ඊට කලින් දිනවල කතා කළේ අකුසල මූලයන් ගැන. ඒ අකුසල මූල වලටම ලෝභ දෝෂ, මෝහ කියන ඒ තුනට හේතු කියන නාමයක් ලෝභය නැමැති හේතුව, ද්වේෂය නැමැති හේතුව හා මෝහය නැමැති හේතුව. ඒ ඉනෝ ප්‍රතික්ෂා හේතා හේතු කියලා ඒවායේ විග්‍රහයක් තිබෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ අරණේ මනාකොට පිළිකරන්නට චිත්තචෛතසිකයන්ට උපකාර දෙන්නේ හේතු නාමයි. අනේ එහෙම හේතු නාමයෙන් දැක්වූ නැත්නම් මූල නාමයෙන් දැක්වූ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ ධර්ම තුන ප්‍රධාන කොටගෙන අකුසල් සිත් බෙදලා තිබෙනවා. ලෝභ මූල අකුසල් සිත්, දෝෂ මූල අකුසල් සිත්, මෝහ මූල අකුසල් සිත්. එයින් ලෝභ මූල අකුසල් සිත් අතර පිළිබඳව දෝෂ මූල අකුසල් සිත් දෙක පිළිබඳව අප මීට කලින් කතා කළා. අද කතා කරන්නට තිබෙන්නේ මූල මූල අකුසල් සිත් දෙක ගැන. ඒ දෙක නම් කර දිනෙන්නේ උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත මේ විදිහටයි මේ දෙක නම් කර දිනෙන්නේ උපේක්ෂා සහගත කියන මේ වචනය නැත්නම් ඒ ධර්මයේ පිළිබඳව ඒ වචනයේ කියන ධර්මයේ පිළිබඳව මුතුරින් විස්තර කතා කිරීමක් දැන් වමනා කරන්නේ නැහැ. ඒ උපේක්ෂාව පිළිබඳව මීට කලින් ආශ්‍රය ගැන කතා කරන විට අප කියා පිළිද බැරි. ලෝභ මූලෙහි උපේක්ෂා සහගත සිත් හතරක් දැනෙනවා. ඒ හතර ගැන කතා කරන විට උපේක්ෂා සහගත කියන මේ වචනයට ගිය යුතු තේරුම් අප ඒ අවස්ථාවේදී කිව්වා. ඒ ඊළඟට කියන්නේ විචිකිච්ඡා සම්පයුක්ත කියන මේ විචිකිච්ඡා කියන්නේ සැකය සැකය විචිකිච්ඡා කියන මේ වචනේ දැක්වෙන්නේ සැකය එහෙත් මෙහිදී සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවන්නා වූ සැකය ගැන නෙවෙයි කතා කරන්නේ දැන් සමහර විට අපට යම් කිසි දෙයක් පිළිබඳව සැකක් අපි ගනිමු යම් කිසි දෙයක් නැති වුණා අපි සමහරෙන් සැක කරන්නේ පසුවලා ගත්තා වූ කියා සැක කරන අවස්ථාවක්. එහෙම නැත්නම් යම් කිසිවක් කෙනෙකු ලී ක්‍රියා කියන කියන එහෙම දිනු දෙයක් Tamanට පෙන්වා සමහර විට කෙනෙකුට ඇතවන්නට පුළුවන් සැකයක් මෙය මොහොම ලියපු දෙයක්ද කියන සැකයක් ඇති වෙන්නට පුළුවන්. දෙවන් සැක ගැන නොවේ මේ විචිකිච්ඡා කියන වචනේ නිසා. අර විදිහේ ඇතිවන්නා වූ සැක සමහර විටක කුසල සිත් වල උපදින්නටත් ඉඩ තිබෙනවා. කුසල් සිතක් නිසාත් වන්නට පුළුවන්. අකුසල් සිතක් නිසාත් වන්නට පුළුවන්. ඒත් මේ විචිකිච්ඡාව නෙවේ. මේ අකුසල් සිතක යෙදෙන විචිකිච්ඡාව කියා දක්වන්නේ බුද්ධාදී අරමුණු අට පිළිබඳව ඇතිවන්නා වූ සැකය. ඒ සැකයටයි විචිකිච්ඡා කියන්නේ. බුද්ධාදී අට තැනක උපදනා වූ සැකය කියලා එය අපේ දුක්වල සමානයි. ඒ ඒ අතතන නම් ධර්මයේ ඉන්නේ සබ්බේ කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛාය කංකති විචිකිච්ඡති උබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති උබ්බන්තාපරන්තේ කංකති විචිකිච්ඡති ඉදම් පච්චේතා පටිච්ච සම්පන්නී ස්කන්ධී සුඛංක පිහිටිච්ච. ඒ විදිහටයි ඒ සැක අට දක්වලා තියෙන්නේ. සත්තරි කංක පිහිටිච්චති කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැක උපදවා ගනිත්‍ය. අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සැක කරනයි කියන්නේ මේ විදිහේ දෙවිස් මහා පුරුෂ ලකුණු අසු අනුයන්ජන ආදී වශයෙන් කියන ශාරීරික ලක්ෂණයන්ගෙන් හෙටි කෙනෙකු වන්නට පුළුවන්ද? ඒ වගේම දසබල ඥාන, සත්‍යසාධාරණ ඥාන ආදී මේසා ස්ථාන උසස් වශයෙන් දැක්වෙන ಗುಣ සමුදායකින් යුත් එක පුද්ගලයෙක් වන්නට පුළුවන්ද කියා බුදුරජාණන් වහන්සේගේ ඒ ಗುಣ සමුදාය පිළිබඳව උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය පිළිබඳවත් කෙනෙකුට ඇතිවන්නට පුළුවන් සැකය. අන්න ඒ සැකය විචිකිච්ඡාව. ඒකයි සප්තරිකංග විචිකිච්ඡති කියලා. දැන් එහෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකක් ඇතිකර ගත්තොත් සැකක් ඇති වුණොත් ඒ දැනත්තාට මේ ධර්මයෙන් කිසිදු ප්‍රයෝජනයක් යහපතක් සිදු කරගන්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නට බුදුරජාණන් වහන්සේම පිළිගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ තිබෙන සර්වඥතා ඥානාදී ඒ ගුණයන් පිළිගැනීමට කෙනෙක් කැමති නැත්නම් ඒ පිළිබඳ සැක කරනවා නම් ඒක නැත්තාට මුළු ධර්මයම ඒ නිසා ධර්මයට අනුව පිළිපැද්ද සංඝයා කියන මේ රත්නත්‍රය පිළිබඳවම සැකවුවා. ඒ නිසායි සත්තරි සංකත විචිකිච්ඡති කියන ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවන්නා වූ සැකය කෙනෙකුට ඒ බොහෝම අහිත පිණිස පවතින. එයාට යහපත පිණිස පවතින්නේ නැහැ. දැන් එහෙම සැකක් යම් කෙනෙකුට උපදිනවා යම් කිසි අවස්ථාවක. ඒ දැනත්තා බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා. ඒ කාට හරි ඒ අවස්ථාවේදී උපදනා වූ සැකය මේ සිත ඇතිවන අවස්ථාවකදී උපදිනා වූ සැකය. ඒක විචිකිච්ඡා සම්පයුක්ත සිතේ කියා දැක්වෙන ඒ වේශාසහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත උපදනා වූ අවස්ථාවක් තමයි ඒක. ඊළඟට ධම්මේ කාංකත විචිකිච්ඡිත කියන්නේ ධර්මය පිළිබඳ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරයාප්ති ධර්මයයි ප්‍රතිපත්ති ධර්මයයි ප්‍රතිවේද ධර්මයයි කියලා දෙවනයි. ඒ ඒ තුනම පිළිබඳව කෙනෙකුට ඇතිවිය හැකි සැක. පරයාප්ති ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ දෙයක්ද කියලා සැකෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිපත්තියේ ප්‍රයෝජනයක් ලබත හැකිද අර්ථ සංකද කියලා කෙනෙකුට සැකනවා. ඒ වගේම ප්‍රතිවේද ශාස්ත්‍රයේ වශයෙන් දැක්වෙන නැත්නම් ප්‍රතිවේද ධර්මයේ දැක්වෙන සතර මාර්ග සතර ඵල නිබ්බාන කියලා දැක්වෙන මේ ධර්ම පිළිබඳ ලෝකෝත්තර ධර්ම පිළිබඳ කෙනෙකුට සැකය ඇති වෙනා එතෙම ඔහුට උපදනා වූ සැකය මේ චිකිත්සා ඒ තමයි ධම්මේ කාංකිතීය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද එහෙම නැත්නම් ඒ පරියාප්ති ධර්මයන් ප්‍රතිවේද ධර්ම. දැන් ස්වාක්ඛාතෝ භගවතා දිවසේ දැක්ක දැන් ස්වාක්ඛාතෝ කියන එකකින් පරියාප්ති ධර්මය දැක්කනවා. ඊළඟට සංගීතික අකාලික ඒහිමස්තික ඕපනායක පච්චත්තං වේදිතකෝ විඤ්ඤූහි කියන මේවා නවලෝකෝත්තර ධර්මයන් දැක්වීමට යෙදෙනවා. ඉතින් ධර්මයේ පිළිබඳව කෙනෙකුට සැකනම් අන්නේ ඒ සැකය මේ විචිකිච්ඡා. එබඳු සැපක් උපදින අවස්ථාවවලදී ඔහුට ඇතිවන්නා වූ සිත දැක්කේ යුතුවන්නේ උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පූර්ණ සිත. ඊළඟට සංඛ්‍යා පිළිබඳව. සංඛ්‍යාය කියන්නේ ඒ සීලාදී ගුණ සමුදායකින් එහි උත්තම පිළිස. ඒ ප්‍රධාන වශයෙන් සංඝයා වශයෙන් ගන්නා විට අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයයි යදිරං චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලයන් කියා දැක්වෙන ඒ යුගල වශයෙන් සතරක් වූ පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වූ ඒ ආර්ය මාර්ග ඵලයන්ට පැමිණි ඒ පුද්ගලයන් තමයි සංඝ කියන මේ ඇතුළත් වන්නේ ප්‍රධාන වශයෙන්. අන්න ඒ සංඝයා පිළිබඳව කෙනෙකුට ඇතිවන්නේ නම් සැකයක්. සුපටිපන්න, උපටිපන්න, ඥායපටිපන්න, සාමීතිපටිපන්න ඔයාලගේ වශයෙන් ඊළඟට සංඝයා පිළිබඳව අපට ලැබෙන ඒ සංඝයාට කරන ස්වල්ප වූ දේ උපකාරයේ නිසා ලබා දෙන මහා ඵලය පිළිබඳව සැකනවා. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකහ මෙන්න මේ පිළිබඳ ඇතිවන්නා වූ සැකය සංඝයා පිළිබඳව ඇතිවන සැකය. විට මේ උපදනයේ විචිකිච්ඡා සම්ප්‍රයුක්තයි. ඊළඟට එන්නේ සීඛා ශික්ෂා කීවේ විවිධ ශික්ෂාවක්. විවිධ ශික්ෂා කීවේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා දැක්වෙන ශික්ෂා තුනක්. සීලය ගැන මෙතන දුන්නාම සමාධි ප්‍රඥා, ඒ සීල සමාධි ප්‍රඥා එනේ පිළිපැදිය යුතු, ඉක්මිය යුතු ඒ ස්කන්ධ තුන. සීල ස්කන්ධයෙන් කෙරෙහි ඉක්මීමක් කරනවා. සමාධියෙන් සමාධි ස්කන්ධයේ ආප්‍රඥාසය නැත්නම් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවට ඇතුළත් කරනවා මේ ආර්ය මාර්ගය නැත්නම් අෂ්ටාංගික අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඇතුළත් කරනවා සීලයට සමාධියට ප්‍රඥාව අනේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාව පිළිබඳව යමෙකුට සැකනම් මොකක්ද සැකේ කිව්වේ? මේ පිළිපැදීමෙන් ප්‍රතිඵලයක් ලැබිය හැකිද? මේ ප්‍රති පිළිපැදීම මේ යහපතක් ගෙන දෙන්නත් බලාපොරොත්තු වන දැනට ඒ අමුණවනවාද කියලා ඒ ශික්ෂාව පිළිබඳව යමෙකුට සැකනවා. අන්න ඒක තමයි මේ ශික්ෂාව පිළිබඳ සැකයයි එතන දක්වා. ඉතින් ඒ සැකය විචිකිච්ඡා. ඊළඟට එන්නේ උද්ධන්තේ කංකති අපරන්තේ කංකති දුබ්බාත පරන්තේ කංකති ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති කියන්නේ. උද්ධන්තේ කංකති කියන්නේ ඊට පෙර ආත්ම භාවයන් පිළිබඳව ඉවර නැහැ. ඒ කියන්නේ අප ඊට පෙර ඉපද සිටියා. අපි එකිනෙක කෙනා පිළිබඳව ඇතිවන්නට පුළුවන් මේ එකිනෙක සත්‍යය එක එක්කෙනා මීට පෙර ඉපද සිටියාද කියලා. එහෙම හිතේ නැtei කියන එකටයි වැඩි බලයි. එහෙමයි ඒක කරන්නේ. ඊළඟට බැරි නැවත උපදිනවද කියන සැක. අනතුරු ආස්වභාවයන් පිළිබඳව ඇත්තා වූ සැක. ඒ දෙකම පිළිබඳව ඇතිවන්නා වූ සැකයයි ඒ උපන්තා පරන්තේ කාන්ත පිළිචිච්ච. ඊළඟට දැක්වෙන්නේ දක්පච්චේතා පටිච්චසමුප්පන්නේ ස්කන්ධේ ස්කන්ධ පිළිචිච්ච. මේ ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ සැක. මේ කර්ම කොටගෙන මේ ඇති වේ මේ නිසා මේ ඇති වේ කියලා දැක්කේ නෑ. ඉමන් දෙකට ඉදන් හෝති ඉමස් උප්පාදා ඉදන් උපජ්ජති. යාදි වශයෙන් දැක්කේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ හේතුඵල පරම්පරාව පිළිබඳ. ඇතිවන්නා වූ සැක. මේ කියන ලද සැක අට තමයි මේ මේ විචිකිච්ඡා කියන එකට විචිකිච්ඡා. ඒකට රත්නත්‍රයේ පිළිබඳවත්, ශික්ෂාව පිළිබඳවත්, ඌරාන්ත අපරාන්ත, කුබ්බන්තාපරාන්ත ප්‍රතිච්ඡ සමුප්පාද ධර්ම කියන මේ අට පිළිබඳ වැඩිවන්නා වූ සැකේද කියනවා බුද්ධාදී අට අට තැනක උපදනා වූ සැක. ඒ බුද්ධාදී අට තැනක උපදනා වූ සැකය යම් කෙනෙකුට ඇත්තේ නම් ඒ තැනත්තාට බේතක් නැහැ කියලා පෙන්නනවා. නැතිතේ විචිකිච්ඡාති විචිකිච්ඡා. ඒ මොකද දැන් බේතක් කියන්නේ රෝගයක් සුව කරගන්න. සුව කරගන්න. මොහුට පිළෙන රෝගය මේ සාංශාරික රෝගය මොන විදිහකින්වත් සුව කරගන්නට බෑ මේ සැකේ පවතින ස්තුති. ඒ නිසා ඔහුට ඒ සැකේ දුක් කරගන්නාත් එක් මේ සාංශාරික රෝගයෙන් නිදහස් වන්නට බෑ. ඔහුට පිළියමක් නැහැ. ඒකට කල යුතු තිබෙන්නේ තමන්ට සැක උපදනේ යම් බුද්ධාදී මේ ධර්මයක් පිළිබඳව සමාගයේ පිළිදෙන නුවණේ මදකම මෝහයේ අධිකතම නිසා. නුවණ මදයි මෝහය අධිකයි. ඒකයි Tamanta මේ සැකේ. එබැවින් කල යුතු තිබෙන්නේ මේ සැකේ දුරු කර ගැනීමට අර තිබෙන මෝහය අඩුවන විදිහට නැති නුවණ උපදවා ගැනීම සඳහා ක්‍රියා ඒ ක්‍රියා කිරීම එකක් ධර්මයේ හොඳට දැන ගැනීම ඉගෙන ගන්නට ඕන. භාවනා කරන්නට පුළුවන්කම ඇති කර ගන්නට ඕන. එයාදී කරුණ වලදී වලින් පුළුවන් Tamante මේ ඇතිව තිබෙන සැකය දුරු කරගන්න. අනේ බුද්ධාදී අසතැනක සැකය විචිකිච්ඡා කියන මේ බව තේරුම්ගත් ප්‍රමාණයි දැනට ඒ විචිකිච්ඡාවෙන් යුක්ත වූ සිතයි විචිකිච්ඡා සම්පයුක්ත සිතයි. දුරේ සිතට හැම විටම උපේක්ෂා වේදනාවෙන් යුක්ත. ඒ සොම්නස් වෙන්නේ නැහැ, දුම්නස් වෙන්නේ නැහැ. දුම්නස් වෙන්නේ හැම විටම ද්වේෂ මූල සිත කියලා අපසී ඉගෙනගත්තා. සෝමනස්සේ අර ලෝභ මූල සිත්වල ඇතිවන්නා වූ ස්වභාවය ඒකේ උපේක්ෂාව ඇති වෙනවා. නමුත් මේ විචිකිච්ඡාව කවදාවත් සෝමනස්සයක් සමග උපදනා තත්වයක් නෙවෙයි. ඒක උපේක්ෂා වේදනාවක් සමගමයි නෙවෙයි. ඒ මොකද කෙනෙකුන් නොවමනාවෙන්ම අමාරුවෙන් වහන්සියෙන් මේ සැකේ උපදවා ගන්නවා නෙමෙයි. ඒ තැනට ඒ ඒ අවස්ථාවලදී මේ බුද්ධාගී කරුණ පිළිබඳව සැක උපදෙන්නේ තමාට ඒ කරුණ පිළිබඳව අරමුණු කරගන්නට හැකි නුවණක් නැති හේතු. ඒ නිසා තමන්ට සැක උපදිනවා මම මෙහෙම සැක උපදවා ගත යුතුයි කියලා වුණාවෙන් නැති කර ගන්නා තත්වයක් නෙවෙයි. ඒක ස්වභාව වශයෙන් ඒකේ අයට Tamange තිබෙන ඒ මෝහයේ අධිකත්වය හේතු කොටගෙන ඇතිවන්නා වූ තත්වය. ඒ නිසා ඒ ඒ සෝමනස්සේ නෙවෙයි ඒ අවස්ථාවේදී ඒ සිත්වල උපදින්නේ ඒ පිළිබඳ Tamante ඇතිවන ඒ අරමුණු රස විඳීම් වශයෙන් උපදනා මිහිරි වේදනාවක් නැත්නම් අරමුණෙන් මතුවන මధుර රසයක් නෑ ඒකයි එතන උපේක්ෂා වේදනාවේ කියලා ගන්නවා. මාධ්‍යස් තමයි හැම විටම මේ උපදනා වූ වේදනාව විචිකිච්ඡාවක් එක්ක උපදිනකොට අනේ විචිකිච්ඡාවක් සමග උපදනා උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ ඒ වගේම මේ සිත් පිළිබඳව අසංඛාරික සසංඛාරික ભેදයක් දැක් වෙන්නේ නැහැ. මේ සිත් නම් කරන්නේ නැහැ. උපේක්ෂා සහගත විචිකිච්ඡා සංපයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත කියලා හිම සිත් එකක් දක්වන්නේ නැහැ. මේ එන්නේ එකම සිතයි උපේක්ෂා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත. ඒ අසංඛාරික සසංඛාරික ભેදයක් මේ නොදක්වන්නේ අර සසංඛාරික සිතක් ඇතිවීමට තරම් කරුණු මෙතන නැහැ. සසංඛාරික වන්නේ තමන්ම මේ පැකිලෙන සිත නැත්තම් පසුබාහා ගතිය නැතිකොට උනන්දු කරවා ගැනීමෙන් උපදනා වූ සිත සසංකාරිකයි කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නැත්නම් කාගේවත් ඇනවීමක් නිසා, කවුරුන්වත් කියන නිසා යමක් කිරීමේදී උපදනා වූ සිත සසංකාරිකයි කියලා අපි ඉගෙන ගත්තා. දැන් මේ විදිහේ තත්වයක් නෙවෙයි මෙතන. මෙතන සමාධියේ පිළිදෙන නුවණේ මතකම නැත්නම් භූමේ අධිකතම හේතු කොටගෙන අරමුණේ தත්වයේ සලකාගත වෙන බැරි තමන්ට ඒ අරමුණ පිළිබඳව උපදිනව සැකය. ඒ අරමුණ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහ ශික්ෂාව ඌරාන්ත අපරාන්ත ඌරාන්ත අපරාන්ත ප්‍රතිච්ඡ සම්පාද ධර්ම කියන මේක. අනේ සත්‍යෙ උගන්නේ ඒ උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ විචිකිච්ඡා සම්පයුක්ත සිත පිළිබඳ වනේ අසංකාරික සසංකාරික ભેදයක්. එම ભેදයක් නැති වුණා. ඒ සිත දක්වන්නේ ඒව කොටස් කොට ගන්නා විට සිත්වල තිබෙන අසංකාරික සසංකාරික වශයෙන් සිත් බෙදෙන විට මේ සිතද ඊට පස්සේ කියන සිතද අසංකාරික සිත් ගොඩටයි ඇතුළත්. අසංකාරික සිත්. කවුරුත් අනගා එහෙම නැත්නම් තමා පැකිලෙන සිත නම් කරවාගෙන හෝ ඇති වෙන සිතක්ද මේකත් පින්ව නිදේශ වාගේ උපදනා සිත. එබැවින් ඊට කියනවා අසංකාරික කියලා ඒ දෙහි දෙයක් වඩා අසංකාරික සිතක් වේ කියලා. ඒ උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පේත සිත. ඊළඟට උපේක්ෂා සහගත උද්දච්ච සම්පේත සිතේ ඊළඟ සිත දක්වා. ඒ දෙවෙනි මොහොත සිත. වේදනාව එයමයි. උපේක්ෂා වේදනාව. සෝමනස්සත් නෙවෙයි, දෝමනස්සත් නෙවෙයි. උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. ඒ නිසා උපේක්ෂා සාගත උද්දච්ච සංකයුක්ත. උද්දච්ච කියන්නේ සිතේම ඇතිවන චෛතසිකයකට නම. සිතේ උපදනා චෛතසිකය. ඒක අකුසල චෛතසිකය. කුසල චෛතසිකයක් නෙවෙයි. අකුසල চৈতසික. හැම අකුසල සිතකම ලැබෙන চৈতසික. ඒ මේ සිතේදී පමණයි ඒ වෙන්කොටගෙන එය සමග යෙදෙන සිතේ කියලා නම් කරලා තියෙනවා. ඒ උද්දච්චය කියන අකුසල ධර්මයන් සමග යෙදෙන සිත. ඒ නිසායි උද්දච්ච සම්පීත දැන් අපි ලෝභ මූල සිත ගැන කතා කළා. ඒ ලෝභ මූල සිත අටේ මේ උද්දච්චය චෛතසිකයක් හැටියට යෙදෙනවා. ඊළඟට ද්වේෂ මූල සිත් දෙකක් ගැන කතා කළා. ඒ දෙකෙහි මේ උද්දච්ච කියන චෛතසිකය චෛතසිකයක් හැටියට යෙදෙන. අකුසල චෛතසිකයක් හැටියට. නම් ඒවා වෙන ධර්මයන් සමග නැත්නම් ඒවායේ සංප්‍රයුක්ත භාවය සිතේම සඳහන් කරන විට විචිකත සංපයුක්ත කියලා රෝග මූලයේ පිළිබඳව පටික සම්පයුත්තේ කියලා දෝෂ මූල සිද්ධි බඩවත් දීවා මිසක උද්දච්චය ගැන කතා කළේ නැහැ. විචිකිච්ඡා සම්පයුක්ත සිතේ උද්දච්චය. නමුත් ඒකේ ඒ උද්දච්චය ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ නැතුව ඒ සිත වෙන්කොට ගන්නේ ඒ ස්වර්ගයේ දෙන විචිකිච්ඡාව විචිකිච්ඡා සම්පයුක්ත මේ සිත අර අනිත් සිත් වල යෙදෙන උද්දච්චය වෙන් කරගෙන උද්දච්ච සංකේත සිතේ කියලා ගන්න. උද්දච්චය සමග එකට යෙදෙන සිතේ කියන එකයි හිතේරුම. උද්දච්ච සංකේත සිත. ඇයි මේක කියන්නේ? මේ සිතේ යෙදෙන උද්දච්චය අනිත් සිත් වල යෙදෙන උද්දච්චයට වඩා එක තත්වයකින් දැයි. එමොකද බලවත් වූ උද්දච්චයක් මෙහි යෙදෙන්නේ. ඒ අනිත් සිත් වල තිබෙන ඒ උද්දච්චයට මනා ඒ සිත්වලේ දෙන අනිත් ධර්ම ඉස්මතු වෙලා තිබේ. මේ පිළිතුර තේරෙනවා ඉස්මතු වෙනවා කියනකොට එක සිතක හේදෙන ධර්ම. ඒ එක සිතක හේදෙන ධර්ම වලින් සමහරකගේ තිබෙනවා ඉස්මතු වීම. ඒවා අනිත් ඒවා අරයා උඩට නැගින තත්වයක. තත්වයක් ඒ චෛතසිකයන් පිළිබඳව තිබෙන. අන්නේ ඒවයි. මේ සිතෙහි අනිත් යෙදෙන අනිකුත් චෛතසිකයන් අතර මේ උද්දච්චය තමයි ප්‍රබල ධර්මය. ඒ නිසා ඒක උද්දච්ච සම්පයුක්ත සිටි. ඒ සිට ඇතිවන අවස්ථාව තේරුම් ගන්නට හැකි වන්නේ සිතේ ඇතිවන්නා වූ බලවත් නොසන්සුන් කම නිසා. උද්දච්චය කියන්නේ නොසන්සුන් කම. නොසන්සුන් ස්වභාවයටයි උද්දච්චය. ඒ චෛතසිකයේ මේ පිළිබඳ ලක්ෂණ කියන්නේ නිසංසුන් ස්වභාවය. එතකොට නිසංසුන් ස්වභාවය මේ අකුසල් හැම එකකටම පොදු ස්වභාවය. හැම අකුසල් සිතකටම පොදු වූ ස්වභාවයකුයි නිසංසුන් කම. කිසිදු අකුසල් සිතක් සංසුන් කමින් යුතු නැහැ. සිතින් ඒ තරම්ම කරන වැරදි නැහැ කියන්නේ. ඒ සිතින් කරන සතුන් බැරි සොරකම් කිරීම ආදී ඒ බරපතල අකුසලයන් කරන බව ඒ සිතේ නැහැ. එහෙනම් ඒ සිත ඇතිවන්නේ අකුසල් වශයෙන් තමයි උපදින්නේ. නමුත් ඒ උපදින අවස්ථාවේදී ඒ සිතේ සිත නිසා ඒ සිත ඇති වූ පුද්ගලයාගේ තිබෙන්නේ නොසන්සුන් ස්වභාවය. තවත් විදිහකින් කියනවා නම් කලබල ගැට. කලබල ගැට. දැන් සමහර අවස්ථා තිබෙනවානේ කෙනෙක් කලබල වෙන. යම් යම් අවස්ථාවලදී කෙනෙක් කලබල වෙනවා. ඒ කලබල වෙන අවස්ථාවේදී ඔහුගේ කලබලයට හේතු වූයේ ලෝකේ වේනා. ද්වේෂයේ වේනා. එහෙනම් තේරුම් ගන්නට ඕන ඒ කලබලය වූයේ මේ උද්දච්චය නිසායි. එහෙම කලබල වෙන අවස්ථා තියෙනවා. ඒක මේ දිනතුන්ට නිදර්ශන කියන්නට ඕනේ නැහැ. නිදර්ශන ඕන තරම් දක්වන්නට පුළුවන්. ඕන තරම්. වෙනකක් තබා අපට යම් කිසිවක් කිරීමට යම් කිසි වේලාවක් අපි නියම කරගෙන තිබෙනවා. ඒ නියම කරගෙන තිබෙන වේලාව තත්පරයෙන් තත්පරය මිනිත්තුවෙන් මිනිත්තුව ළඟාගෙන කිට්ටුවේ. ඒ ඒ වේලාව කිට්ටුවන විට ඒ වේලාව වන විට සම්පූර්ණ විය යුතුව තිබුණු යම් කිසිවක් සම්පූර්ණ කරගත නොහැකිව ඉවේ නම් ඒ වෙලාවේදී සිටේ ඇතිවන తත්වය ගැන අපට හිතාගත්තොත් මේ උද්දච්චය ගැන ටිකක් සලකා ගන්න ඕනේ. එම්කම් කෝචිය කිය ඒවට කියනවානේ දුම්රියේ වේලාව. ඊව වේලාවට දුම්රියට යන්න. Taman සූදානම් වුණා. බොහොම සැකක් ඉඳනවා බෑ. හරියට වේලාවට එතනට යන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී බොහෝම කලබලයක් ඇති වෙනවා. වඩා පිටගෙන දුවන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවලදී උපදනා වූ සිත මේ උද්දච්ච සම්පේක්ෂ. ගම් දෙන අවස්ථාවලදී කෙනෙකුට එහෙම ඇත්ත. ගානේ සූදානම් කරමින් සිටින විට වේලාව ළඟා වෙනවා කිත් වෙනවා. එතමිටක ඒ ස්වාමීන් වහන්සේලා ගෙදරට වැටලා ඒ වැඩි වේලාවලදී නම් මේ බිඳුන් දැකලා ඇති සමහර විට කෙනෙක් කොයිතරම් කලබල වෙනවද කියලා. අන්න ඒ කලබලය මේ උද්දච්ච සම්පේ. විශ්වාසිතේ නෑ ඒ දිහේ කලබල. ඒක මතක තබන්න. විශ්වාසිතේ ඒ දිහේ කලබල ගතියක් නැත්තේ විශ්වාසිතෙහි මේ උද්දච්චය යෙදෙන්නේ නැති නිසා. අකුසල් සිතකමයි මේ උද්දච්චය යෙදෙන්නේ. ඒ නිසා ඒ කලබල ගතිය තිබෙන යම් අවස්ථාවක් වෙතෝ ඒ අවස්ථාව උද්දච්ච විමුක්තියෙන් යුක්ත වූ අවස්ථාව වෙන් වෙන් කර ගන්නට ඕන. ඒ උත්තරක සම්පයුක්ත සිත අර කලින් අප සඳහන් කළ පරිදි වරපතල අකුසල් කරන සිතක්. එබැවින්ම එයි අනාගතෙහි ප්‍රතිසන්දියක් ගෙනදෙන බවක් නැතිසේ දක්වන. ප්‍රතිසන්දියක් ගෙනදීමේ ශක්තියක් නැති සිතක් හැටියටයි උද්දච්ච සම්පේයුක්ත සිතේ කියන 12 වෙනි අකුසල් සිත දක්වා තිබෙනවා. අනිත් සිත 11ම නැවත ප්‍රතිසන්දියක් ලබා ගැනීමට. ඒ කියන්නේ මේ අකුසලයේ නිසා දුර්ගති ප්‍රතිසන්දියක් ලබා ගැනීමේ ශක්තිය ඇති අකුසල් සිත් 11 වශයෙන් ඒවා දක්වා තිබෙන අතර මේ උද්දච්ච සම්පේයුක්ත සිත දක්වා තිබෙන්නේ එබඳු ප්‍රතිසන්දියක් වෙනීමේ ශක්තියක් නැති සිතක් ඇති. එයින් අපට තේරුම් ගන්නට පුළුවන් ඒ සිත ඒ අපාය උත්පත්තියට ඉවහල් වෙන බරපතල අකුසල් කිරීමේ ශක්තියක් ඇතිවක් නමුත් ඒ අකුසල් දැන් ඊළඟට අප සලකා දැනිය යුතුයි මෙතෙක් අප ඉගෙනගත්ත සිත් පිළිබඳ. මම මේ පිළිබඳව පසුගිය දිනෙහි කීවා අද අපි මූල මූල සිත් දෙක ගැන කතා කරලා ඊළඟට අකුසල් 12 පිළිබඳව සමාලෝචනයක් කරමු. මේ මූල සිත් කියලා දේවාට නම් කර පිටන බව අලමේ අපි දැනගන්න ඕනේ. මේවා නම් කරලා තියෙනවා මෝහ මූල සිත් කියලා මෝහ මූල සිත් කියලා. සමහර තැනක මෝහ මූල සිත් කියලා එනවා. ඒ හයන්න ලොක් කරලා මෝහ මූල සිත් කියලා මේවා නම් කර තිබෙනවා. ඒ මෝහ මූල සිත් කියලා මේවා නම් කර තිබෙන්නේ බලවත් වූ මෝහයෙන් යුක්ත සිත් වන බැරි. ඒවා. අනිත් ඒවා මෝහයෙන් යුක්තයි. නම් ඒවා ලෝභ මූලයි, දෝෂ මූලයි කියලා. මම ඊට කලින් මේ පිළිතුරුත් කියා දුන්නා ලෝභ මූල සිත්වල ලෝභයයි මෝහයයි කියන හේතු දෙක නැත්නම් මූල දෙක යෙදෙන යෙදෙනවායි කියලා ඒ සිත් අටේ ලෝභ මූල සිත් අටේම ලෝභයයි මෝහයයි කියන හේතු දෙක නැත්නම් මූල දෙක යෙදෙන දෝෂ මූල සිත් දෙකෙහි දෝෂ මෝහ කියන හේතු දෙක යෙදෙනවා. ඒකට හේතු වලින් නැත්නම් මූල කියන වශයෙන් දක්වන ඒ ධර්ම වලින් හේතු දෙක කියනවා ලෝභ මූල සිත්වල ලෝභ මෝහය යන හේතු. දෝෂ මූල සිත්වල හේතු දෙකක් යෙදෙනවා දෝෂ මෝහ කියන හේතු. මෝහ මූල සිත්වල නැත්නම් මෝහ මූල සිත්වල වෙන හේතුවක් නෑ මෝහය. ඒක චෛතසික තිබෙනවා. ඒ සිත්වලක් තිබෙනවා මේ මෝහ මූල සිත්වලක් තියෙනවා වෙනත් චෛතසික. නමුත් ඒ වශයෙන් ගන්න නැත්නම් මූල නාමයෙන් දක්වා තිබෙන චෛතසිකයන් අතුරේ මෝහය කියන හේතුව පමණයි මෝහ මූල සිත්ෙන්නේ. ඒ මෝහයත් ඒ බලවත් වූ මෝහය නිසා තමයි මේ ආරම්මණයන්ගේ තත්වයන් තමාට සලකාගත නොහින බව ඇතිව විචිකිච්ඡාව ඇතිවෙනවා. සැකේ උපදින්නේ සැක නොකළ යුතු. දැන් සැක කළ යුතු දේවල් පිළිබඳව සැක කිරීම වරදක් නෙවෙයි. ඒක ඒක අකුසලයක් නෙවෙයි. ඒ නිසා මාර්ගයේ සමහර කර්ම පිළිබඳව කෙනෙකුට සැක උපදිනවා. ඒ සැකය අකුසල සැකයක් සමහර විටක වන්නට පුළුවන්. නමුත් බොහෝ විට නොවන්නට. ඒක සාධාරණ දෙයක් පිළිබඳව ඇතිවන්නා වූ සැකයක් කියන්නේ. එහෙම නෙවෙයි බුද්ධාගම යටතැනීම. සැක නොකළ යුතු සත්‍ය ධර්මය. සත්‍ය ධර්මය. ඒ නිසා සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දුක් සමහර කරුණු පවා ප්‍රකාශ කරලා නැහැ. ඒ ප්‍රකාශ මුත්තේ තමන් වහන්සේ ප්‍රකාශ කරන මේ කාරණය යම් කිසි කෙනෙක් මේක අසත්‍යයක් වහන්සේ ප්‍රකාශ කළේ අසත්‍ය දෙයක් කියලා එහෙම කීවොත් සිදුවොත් ඒකේ දැනත්තාට මහත් අහිත පිණිස බව අහිත උන්වහන්සේ දුක සමහර කරුණු රාජගර ප්‍රේත අර්ථ සංකලික ප්‍රේත ආදී පිළිබඳ බුදුරජාණන් වහන්සේ සාක්ෂියක් එනතුරු ප්‍රකාශ කළේ නැහැ. ඒ නොකලේ අන්‍යයන් කෙරෙහි කරන අනුකම්පාව නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ සත්‍යයෙන් ප්‍රකාශ කරා. උන්වහන්සේ අසත්‍යයක් කවදාවත් ප්‍රකාශ කරා. එහෙනම් සත්‍යයක් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රකාශයක් පිළිබඳව යමෙකු කියනොත් ඒක අසත්‍යයක් කියලා ඒ කියන දැනත්තාට බොහෝම ඒ අහිත පිළිසතාවක් ඔහුගේ අනාගත විශ්වයේ පවතී. අනේ නිසා ඒ සැක නොකළ යුතු කරුණු කිරේ. ඒ සැක නොකළ යුතු කරුණු වලින් තුනක් බුද්ධ ධර්ම සංකල්ප. බුද්ධ ධර්ම සංකල්ප. බුද්ධ සුද්ධතාව, ධම්ම සුධම්මතාව, සංඝ සුප්පටිපන්නතාව කියන මේ සැක නොකළ යුතු. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධයි. ඒක මහන්සේම ප්‍රකාශ කරනවා. මහන්සේ වදාළා. කිසිදාක කිසිම අවස්ථාවකදී මහන්සේ ප්‍රකාශ කළේ නැtei කියලා තමන් මහන්සේ සම්මා සම්බුදුයි කිය මේ ගතයුතු ධර්ම නුදෙන් ඒ සියල්ලම දැනගත්තට පස්සේ මහන්සේ තමන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බුද්ධිය මේ කියා ප්‍රකාශ කෙරේ. මේ දින තුන් දන්නවා ගම්සක්කවතුන් සූත්‍රයේ එහෙම ඉතින් අන්නේ ඒකත් බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සැකෙන්නොත් ඔහුගේ වෙනත් දෘෂ්ටිය වෙන්නට පුළුවන්. ඔහු වෙන දෘෂ්ටිය සාධාරණ කෙනෙක් වෙන මේ ඉගැන්වීමක් පිළිගන්න කෙනෙක්. එහෙම වුණා. ඔහුට උවද එයා අයහපත පිස්සපරද. ඊළඟට ධර්මය ගැන ධර්මය ස්වාක්ඛාත කරලා. ස්වාක්ඛාතේ කියන්නේ මුලමෙදාගේ දුක් ගැනක මනාවකට දේශනා කළ කොට වදාළ ධර්මය. ඒ ධර්මෙදී සැක උපදවන්නට කිසිදු තැනක් නැහැ. ඒ ධර්මයේ අසව ඊළඟට ඒ අනුව පිළිපැදුවොත් පිළිපැදීම නිසා ලැබෙන ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන්. එයයි අච්චත්තං වේදිකෝ විඤ්ඤෝහි කිය බුදුරජාණන් වහන්සේ වදාළා කියන්නේ. අන්න එවන් ධර්මයක් පිළිබඳ. කෙනෙක් සැක කරතොත් ඒ සැක නොකළ යුතු දෙයක් පිළිබඳව කරන සැකය. සංඝයා දැන් සරි මුගලන් ආදී කොට ඇති මහා සංඝ. ඒ සංඝ රත්නය ඇති වූයේ බුදුරජාණන් වහන්සේ ඒ පහළ වීම නිසා. උන්වහන්සේගේ ධර්මය පිළිගෙන ඒ ධර්මයට අනුව පිළිපැද සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණි ආර්ය පුද්ගලයන් ඒ සංඝ සමුදායට ඇතුළත් වන. අනේ සංඝයාට සැකකේ සැක නොකළ යුතු තැනක ඇති කරගන්නා සැකයක්. ශික්ෂාව ශික්ෂාව එබඳු ශික්ෂාවේ කියන්නේ අර කිවන සීල සමාධි ප්‍රඥා. තව ඒක තවත් විදිහකින් කියනවා නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන්නේ. ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන්නේ ඊබැගී කොටසක්. ඊබැගී කොටස සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන කොටස් තුනකට බෙදෙනවා. එය පිළිපැද්ද වුණට ඒ අනුව පිළිපදන අයට ඒන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකිද ප්‍රතිඵලයක් එය ලබා දෙන්නේද කියලා කෙනෙකුට ඇතිවන සැකය. ඒ සැක නොකල යුතු තැනක ඇති කර ගන්නා සැක. ඒකෙන් අනිතේ කීවේ ප්‍රධාන වශයෙන්ම හේතනක්කාට මේ සංස්කාරය විමුක්තිය නිදහස ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ සැකේ අත්හරින්න ඒකයි උන්ට අහිත පිණිස පවතින ප්‍රධාන. තමන්ගේ බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙකුට වහන්සේ කරන්නේ අසත්‍ය ප්‍රකාශ කරන්නේ අසත්‍යයක් කියලා චෝදනා කළොත් ඒ ඒ බරපතල චෝදනාවන් කිරීම හේතු කොටගෙන සිදු කරගන්නා වූ අකුසල කර්මයෙන් තමන්ට අපායගත වීමට ඉඩ තිබෙනවා. ඒ හැර ඒ හැර තමා ඒ ඒ අනුව පිළිපැදීමක් කරන්නට මොන වේලාවකවත් මොන අවස්ථාවකදීවත් ඉදිරිපත් වන්නේ නැහැ මේ සැකයේ තිබෙන දුක්. ඒ නිසා සැකේ දුරු කර ගන්නට ඕන. ඒ සැකේ දුරු කර ගැනීමට ඉදෙන්නේ ධර්මය ඉගෙන ගැනීමයි කියන්නේ. තම නොදන්න කරුණු වඩ වඩාත් ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තාම සැක දුරු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තිබෙන ඒ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව තමන්ගේ නුවණ පමණින් තරමක් තේරුම් ගන්නට පුළුවන් වෙනවා උන්වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට. දැන් අපි අකුසල් කියන ඒවා ගැන මුලදී කීවා. අටුවාවේ විස්තර කර තිබුණු පරිදි නේ කුසලාත් අකුසලාත් ඒ වචනේ ප්‍රතිෂේධයක් දක්ව ප්‍රතිෂේධාර්ථයේ යෙදෙන ඝ කියන එක පාවිච්චි කොට නේ කුසලාත් අකුසලාත් ඒක වචනාර්ථයෙන් එයිබගෙන එයිබගෙන අර්ථ ගත්තොත් කියන්නට වන්නේ කුසල් නොවන්නේ අකුසල් කුසල් නොවන්නේ අකුසල් එහෙම කියොත් වැරදි එතකොට කුසල් නොවන හැම එකක්ම අකුසල් නොවේ කුසල් නොවන නොවන්නේ අකුසල් කියලා අදහස් කරන්නේ අකුසල් නම් නමුත් මේ වචනාර්ථයෙන් අකුසල් විතරක් නෙවෙයි එන්නේ බුදු කුසල් නොවන්නේ අකුසල් කියන විදිහ විපාකත් කුසල් නෙවේ. ක්‍රියා කුසල් නෙවේ. අකුසල කුසල. එතකොට කොටස් තුනම ගන්න. රූපත් කුසල් නෙවේ. එහෙනම් රූපත් ගන්න. ඒ නේ කුසල අකුසල කියන එක තේරුම් කළ යුතු දෙන්නේ කුසලයන්ට ප්‍රතිවිරුද්ධ ධර්මයෝ අකුසල් නම්. විශේෂාර්ථය ඒ අර්ථ ගන්න තෝනේ ඒක කුසලයන්ට ප්‍රතිවිරුද්ධ එතකොට කුසල අකුසල් වලට අකුසල් කුසල් වලට ප්‍රතිවිරුද්ධයි වුණොත් විරුද්ධයි ඔන්න ඕනොන් විරුද්ධයි ඒයි අඤ්ඤමඤ්ඤ විචිත්තානං කියලා පදයක් කියනවා විපාක පිළිබඳව විග්‍රහයක් දක්වන තැනදී අඤ්ඤමඤ්ඤ විචිත්තානං කුසල කුසලානං පාහාති විපාකා එතන කියන්නේ ඔවුනොවුනට විරුද්ධ වූ කුසල කුසලයන්ගේ මේරු බව නැත්නම් පැසුණු බව විපාක නම් වේ. ඔවුනොවුනට විරුද්ධ කුසල අකුසල් වලට අකුසල් කුසල් වලට විරුද්ධයි. ඒ නිසා නැ කුසලා කියන එකෙන් තේරුම් ගන්න. ඉතින් මේ කුසලයන්ට විරුද්ධ වූ ස්වභාවය අකුසල් නම් වේ. මේ දෙකෙන් કોઈ පක්ෂයේද බලවත්. ඒවා කෙනෙකු ඇසුවොත් මේ පිළිතුර කුමක් කුසල අකුසල කියා කොටස් දෙකක් දැන ඒ දෙකෙන් කවර කොටසද බලවන්නේ එවිට උත්තර දෙන්නට ඕන එක උත්තරය ඇතුලේ උත්තර දෙකක් නැහැ එක උත්තරය ඇතුලේ ඒ ඉස්සෙ තිබෙන්නේ කුසල බලවත් කුසල අකුසල අපිට පේනවා බලවත් දේ. නමුත් අකුසලයෙන් කුසල කියන කොටස සාහමුවේ නැති කර දවන්නට. නැවත නූපදන ආකාරයෙන් දුරු කරන්නට බැහැ. නැවත නූපදන ආකාරයෙන් අකුසලයන් දුරු කරන්නට පුළුවන් ශක්තිය දෙන්නේ කුසලය. කුසලයේ නිසා කුසල තමයි බලවත්. කුසල බලවත්. ඒ නිසා කුසල උපදවාගෙන අකුසල දුරු කරන්නේ. ඒවනේ අකුසල් සිත් වශයෙන් ගත්තා. සිත් වශයෙන් ගත්තා දෙවෙනි කරා. අකුසල් සිත් 12යි. කුසල් සිත්ම අනේ ඒ ඒ විදිහට තේරුම් ගත්තොත් සමහර විටක දැනෙන්නට පුළුවන් අකුසල එහෙම බලවත් නොවන බවක් නැහැ කියලා. අකුසලයන්ගේ තියෙන බලයක් කියලා. ඒක මොකද? කුසල් සිත් 21කින් මේ අකුසල් සිත් 12ේ බලය වඩින්නට කුසල් සිද්ධි වෙනවා 20ක්. අකුසල් සිද්ධි වෙන්නේ 12ක්. ඒ කියන්නේ ලෝකයේ උපමාවක් ගන්නවා නම් හරියට ජර්මනුන් කියන ඒ පිරිස පරාජය කරන්නේ ඒක පිරිස. ඔව් පරාජය කරන්නට ලෝකයේ අනිත් හැම දෙනාම එකතු වෙනවා. ඒක අකුසල් කුසල් වලට වඩා බලවත් නෙවෙයි. නමුත් ලොකු ශක්තියක් තියෙන. ඒ නිසා කුසල් වලට ඉඩ නොහරින බව අකුසලයන්ගේ. අකුසල් උපදින ශක්තිය යම් තාක්කල් අප තුළ පවතීද ඒ තාක්කල්ම තමයි කුසල් උපදින්නේ. ඒකත් මතක තබා ගත යුතු කරුණක්. අකුසලයන් උපදීමේ ශක්තිය අප තුළ තියෙනවා. දැන් මේ වෙලාවේ මේ දින තුන්ට අපට අකුසල් සිත් උපදින්නේ නැහැ. නමුත් අකුසල් සිත් ඉපදීමේ ඵලයේ ශක්තිය අප තුල නිදාන්ගතව පවතිනවා. අප්‍රහීනව පවතින. ඒ අප්‍රහීනව පවතින අකුසල් ඇතිවීමේ ශක්තියට තමයි අනුසය කියලා නමක් අනුසය. මෙන්න මේ අනුසය ශක්තිය තිබෙන නිසා වරින් වර ඉදිරිපත් කරන ලැබෙන අරමුණු වල එල්බගෙන අපට අකුසල් සිත් උපදිනවා. ඒ උපදින්නේ අපි යෝනිසෝ මනසිකාරයේ කියන ඒ හරි හැටියට සිතන බව ඒ අවස්ථාවේදී ඇති කරගෙන නොවසන නොවසන නිසා අපට අකුසල් සිදුකරේ. ලක්ෂණ රූපයක් දැක්කා. අවලක්ෂණ රූපයක් දැක්කා. මේ ශබ්දයක් ඇතුණත් අනිහිරි ශබ්දයක් ඇසුණා. මේ ශබ්දයක් ඇතුණාම එහි ලෝකෙ නෙවෙයි. ඒක නාස්වාක. අමීෂ දෙයක් කරනවා. ඒක නොකමැති වේශමූල සිතුයි. මිහිරි අමිහිරි කියන මේ දෙකම මේ ශබ්ද දෙකම පිළිබඳව ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති ස්වභාවය ඇති කරගෙන ඉන්නට පුළුවන් නම් ඒ දැනත්තාට මේ දෙකම අරමුණකට කුසල් උපදවා ගන්න. අකුසල් උපදවා මුකේ. අන්න ඒක ඒක පුරුද්දෙන් ඉගෙන ගන්න. දිනු කරගත්ත සිතින් නැත්නම් හරි හැටියට සිතන්නට පුරුදු වීම හේතු කොට. හරි හැටියට. ඒකමයි යෝනිසෝ මනසකාරය. නුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණින් මෙනෙහි කිරීම කියන්නේ යම් කිසිවක් මෙනෙහි කිරීම හේතු කොටගෙන යම් ආකාරයකින් මෙනෙහි කිරීම හේතු කොටගෙන අකුසල් උපදීන ඒ ආකාරයට මෙනෙහි නොකොට යම් ආකාරයකින් මෙනෙහි කිරීම හේතු කොටගෙන කුසල් උපදීන ඒ ආකාරයට මෙනෙහි ඒක අකුසල උපදින ආකාරයට නම් සිතන්නට පුළුවන්නේ එතනට අකුසලයෙන් වේලි සිද්ධියට නැහැ. ඉතින් හැබැයි ඒක එදිනදා ජීවිතයේදී ඒ අකුසල ඇතිවන අවස්ථා මතහල්වාගෙන සිටින්නට පුළුවන් කමක් ඇති කරගන්නවා. කයින් අපි වැරදි තරම්ම කරන්නේ නැහැ කියන්නට ඕන. සතුන් මරණ සොරකම් කරන ආමිත්‍යාචාරය කරන කියන මේ බරපතල අකුසල කරන බවින් වැළකී අපි කය ආරක්ෂා කරගෙන සිටිනවා. බොහෝ දෙනෙක් පිළිබඳව කියන්න ඕනේ. නමුත් ඒ හැමදෙනාම පිළිබඳව කියන්නට බෑ වචනෙන් ඒ සත්‍යය තමා රැකගෙන ඉන්නවයි කියන්නේ. මොකද කෙනෙක් පුරුදුව සිටිනවා දොරතෝච්චියක් නැතුව කතා කරනවා. දොරටෝච්චයක් නැතිව කතා කරන්නට පුරුදු වෙන එක්කෙනාට තමා දන්නේ නැහැ තමා සිදු කරගන්නා පව් ගැන. තමා දන්නා. තමන්ට ඒ අවස්ථාවේදී උපදනා වූ රෝග මූල සිටිනු තමන් පව්. මේ වචන කිව්වා. තමාට ඒ අවස්ථාවේදී උපදනා වූ ද්වේෂ මූල සිටිනා තමන් වචන කිව්වා. සමහර විටක තමන්ට ඒ අවස්ථාවේදී උපදනා වූ මෝහ සිටිනා විචිකිච්ඡාවෙන් ඇති කරගෙන ඒ විචිකිච්ඡා අදහස් අන්‍යයන්ට ගන්වන වචන ප්‍රකාශ කරනවා. ඒ විදිහට වචනයෙන් බොහෝම වැරදි කරනවා. අය සිට. රැක ගැනීමට බොහෝම අමාරු එකක්. ප්‍රතිදෙන්නේ වචන. කට. කයනේ. ඒ කය ටිකක් සංසුන් කරගත හැකි. Tamanටම යම් යම් ආකාරයෙන් හිතලා ඒ தත්ත්වය ඇති කරගත හැකි. නමුත් වචනයට ඒ විදිහේ මේ හසුවා ගැනීමක් කරන්නට බොහොම අමාරු. ඒ මොකද කෙනෙක් අර කතා කරන්නට පුරුදු වුණාම ඒ වැඩි කතාවලට කැමතියි. සමහර කැමති බොහෝම කතා කරනවා. සමහර එහෙම කැමති නැහැ. කවුරු කතා නොකර ඉන්නකොට කවුරු අනිත් අය කැමති. එයා හිතනවා මේ කතා නොකර ඉන්නේ ආඩම්බරයේද එහෙම සල්ලි. දේශනා කළා කොච්චරවත් කතා කරන්නට කියලා. ඒ ඉතින් එහෙම නිඳා ලැබෙනවා නේ. අර අතුල උපාසකයෙක් දැන් බුදුරජාණන් වහන්සේ වදාළානේ. ඕරාමේ තන් අතුල නේතං අජ්ජතනාදිව නින්දන්ති තුන්නි මාසීනං නින්දන්ති බහුපාණං විතබහමින් නින්දන්ති නැති ලෝකේ අනින්දිතෝ බුදුරජාණන් වහන්සේ වදා. ඉස්සරත් එහෙමයි ඕරාන්නේ තන් අතුල මේතන් මජ්ජතනාවිල අද පමණක් නෙවෙයි අතුල ඉස්සර කොහොමමයි ඉන්දන්ති තුන්ගේ මහසීන කතා නොකර ඉන්නේ කෙනාට නිඳා කරනවා නින්දන්ති බහුභාවිනා බොහෝම කතා කරන කෙනාට නිඳා කරනවා මිත භාවින්ති නින්දන්ති ප්‍රමාණයට කතා කරන කෙනාට නිඳා කරනවා නැක්ටි ලෝකයේ අනිත්‍යතු එහෙම නිඳා නොලබන ලද කෙනෙක් ලෝකෙහි නැතේ ඉතින් අන්න එහෙම නිසා මේ පව් කිරීමට නැත්නම් පව් සිදුවීමට හොඳම දොරටුවක් තිබෙන මෙකට රැක නොගැනීම හේතු කොටගෙන සිදුවන්නා වූ පව් වලින් වළකින්නට ප්‍රධාන කාරණය තමයි කතා තමන්ගේ ලෝභය නිසාම තමන්ට නිදා ගන්නට බැහැ. නිින්ද යන්නේ. ඒ තරම්ම මේ ලෝභයෙන් තමාම පෙළෙන. ඒ නිසායි අකුසල් පිළිබඳව කියන්නේ මේ සංකාමයට දවන, තලන, පෙළෙන ස්වභාවය අකුසලයි. දවන ලෝභයෙන් දවනවා, ද්වේෂයෙන් දවනවා, මෝහයෙන් දවනවා. ඒ නිසායි ඒවට රාගක්ති, දෝසක්ති, මෝහක්ති කියලා කියනවා. ඒවා ගිනි ඒ අකුසලයේ ගිනි. හරියට ගින්නෙන් දැවෙනවා වගේ ගින්නෙන් දැවෙනවා නේ. කරන බර දැල් ආදී ඒ ගිනි අල්ලන දේවල් ගින්නෙන් දැවෙන. ඒ ගින්නෙන් ඒවා දැවෙන්න වගේ මේ චිත්ත සංස්කාරය දැනෙනවා අකුසල ධර්මයන් නිසා. ඒ අකුසල ධර්මයන්ගෙන් කෙරෙන්නේ දැඩිලා ඉවසා ගන්නට නොහැකිනු වූ අවස්ථාවලදී තමයි ඒ අකුසලයෙන් කෙරෙන දැඟලිල්ල මිනිසුන්ට ඇතිවන්නේ. එහෙම ඇති වෙනවනේ. අකුසලයෙන් කෙරෙන දැඟලිලි තමයි ලෝභයෙන් කාය කරන දැඟලිලි. මෙතන දුන්න ඒවා මම ගම් ඒවා කොහොමද කියලා ලියලා පෙන්නන්නට ඕන නෑ. ඒක වචනයක් දෙකක් කිව්වම තේරුම් ගන්න පුළුවන් තමයි කියන්නට ඕන. ඒ ලෝභයෙන් සිදුවනා වූ ඒ දැඩලෙන්න තියෙනවා දැකලා තියෙනවා. ඒ වගේම ද්වේෂය ද්වේෂයෙන් නැතිවෙන්නේ බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කියන මේවායින් සංකාරයේ කියන චිත්ත සංකාරණය ඇති වෙන ගින්නක් වෙන්නේ. එතකොට චිත්ත සංකාරණය පවතින්නේ ඒ කියන්නේ සිත් පවතින්නේ අදේ වස්තු කියන රූපය අසුරු කොට ඇතිවන්නා වූ සිතේ දාහය ඒ රූපයන් කෙරෙහිද රූපයන්ටද ගන්වනවා. ඒ දැරීම රූපයන්ටද ගන්වනවා. ඒ නිසා සමහරු දේශය උත්සන්නව ඇති වූ කලෙහි එයින් කෙරෙන ඒ සංතානි චිත්ත සංතානි දවන දැරීම හෘදේ වස්තුවට ඒ දැරීම ගැන්විලා මුළු ශරීරයම දෙවෙන තත්වයකට පත් වෙනවා. ඒව වරපතල තරහවක් ඇති වූ කෙනෙකු වර මේ මා ඉදිරි පිට වීම කියපු එකක් මට මතකයි. ඔගේ ඔළුවට වතුර බාල්දියක් ගන්න. ඉච්චරේ සම්ඩ ගත්තා. ගන්නවා ගන්නවා වතුර ගන්න. ඇත්තෙන්ම වතුර දැම්මා. ඔගේ ඔළුවට ඒ 1000 සමහරුන් ඒ 1000ෙන්ම කියන දැඩියෙන්ම දැඩිලම ඉවසගත්ත වෙහෙන තත්වයකට ඇරෙනවා. ඇදලා දෙනවා මෙන්න. ඇරිලා වැටෙනවා මේ ද්වේෂ ගින්නින් දවස. එහෙම ද්වේෂය. අනේ ඒ විදිහේ මේ අකුසලයන්ගේ තිබෙනවා නරක දක්ෂ. කුසලයේ ඒක නැහැ. කුසලයේ ඒ ස්වභාවය නැහැ. අකුසලයේ පිරෙන්නේ සංකාරී දවන, තවන, පෙරස. ඒ දෙීම ඉවසන්නට බැරි දෙීමක්. දැන් ක්‍රෝධයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන ඒ ඒකම ඇදී යන ද්වේෂය එක්ක තව සම්බන්ධ වෙන ඒවා තිබෙනවානේ. ඊර්ෂ්‍යාව, මසුක්කම කියන දේවල්. ඒවා එක්ක කෙරෙන දෙවි ඒ දැඩිය නිසා කෙලෙ තමයි සංකාමියක් දවල් දැන් නිදාගෙන මේ පිටුතුන්ට කියනවා නම් කිව යුතුයි පරණේ වෙයි කියන එක වඩා හොඳයි පස්මාම දේශ කියන එක ඒ මේ කරුණ වශයෙන් කියත හැකිනේ අපට අර සිතාන කෙනෙක් කියේ ඔහුට ඇති උනේ බරපතල ආශාවක් මොනවාටද ඇති උනේ? කැවුම් කංකණේ ආශාව. සිමේ ආශාවෙන් තමාව පෙන්නුනා, පෙන්නුනා, පෙන්නුනා. ඒක කාටවත් කිව්වෙත් නෑ. Tamanට දරන්නට වෙන වියදම් නිසා දෙවි මොකද උනේ? සිතාන් ලෙඩුනේ. අපේ තව රට පිළිබඳ රටේම සිටි රජ කෙනෙක් පිළිබඳව කතාවක් එන්නේ. තිස්ස කියලා රජ කෙනෙක් රටුමස් කැමත් ආශාවක් ඇති වෙනවා. ඒ වටුවන් මරවන්නට රජු කැමති. ඒ පෞරුෂ කරගන්න උවමනාවක් ඒ කීවොත් ඒ தત્ත්වය වෙනවා. එබැවින් මුඛ්‍ය හිතියක් නම් කෑමට තියෙන ආශාව දිගටම පැවතුන. ඒ නිසා රජු ලෙඩෙක් වුණා. ද්වේෂයේ ඒ ද්වේෂය කියනවා. එනිසා ලෝභය ද්වේෂය කියන මේ දෙක නිවන දැරිල දැරිල බොහොම ප්‍රකට වෙනවා. ඒ දෙකම ඒ විදිහට උපදින්නේ මේ ඇත්ත පෙන්වන්නේ නැතුව වහගෙන ඉන්නේ. මෝහේ මෝහේ මෝහේ අපෝ උලා සුභය කියලා ගන්න සුභය කියන හොඳයි කියලා ගන්න. සුභ නිමිත්තෙහි ඇලෙන. අනාග අපි නොකමැති නිමිත්තෙහි ගැටෙන. ගැටීම ද්වේෂය ඇලීම ලෝකය. ඒ දෙකම නැතිව ඉන්න පුළුවන් කමයි ඇති කරගන්නට ඕන. එතකොට ලෝභයේ කරන ඒ ඒ දැරීම දැරීම පිළීම නිසා සිදු කරන අකුසලයන්ගේ බොහෝ විට වේගව උපදින්නට සිදු වෙනවා. සමහරෙකුට තියෙනවා ආහාරය පිළිබඳවම ගේදෙ. ආහාර ගේදෙ කියන එක කිජුකම්. ආහාරයේ කිජුකම්. ඒ කිජුකම මේ බුද්ධ ධර්මය ඉගෙනගත්ත යාළුව ඒ පිළිගත් කෙනෙකුට නම් කොහොමදවත් ඇති කර නොගත යුතු තත්ත්වයක්. ඒ බුදුබණ නොපිළිගත්ත ඇතැම් තීර්ථකයෝ සිටියා. ඔවුන් ගෙනම් තිබුණා නොයෙක් ආහාරයේ තියෙන කිදුකම නිසා ඔවුන් ආහාර ගත් ආකාරයත් වෙනස්. සත්‍රවත්තක බුද්ධ වවිතක ආදි වශයෙන් දක්වන කාමනාසික ආහාරවත්තක කියලා එහෙම එන්නේ. ඒ අය කම එකමයි බැහැ. ඔවුන් ජීවත් වන්නේ කන්නේ සමහරෙකු කන්නේ ජීවත් වන්නේ. ඒ ආහාර ගේජේ පිටන අය පිළිබඳව කෙරෙහි වෙන්නේ ඒ අය ජීවත් වන්නේ කම්. ආහාරයේ තියෙන වියත ප්‍රයෝජනීය සලකාගෙන යමෙක් ඒ පරිහරණය කරනවා නම් ඔහුට පුළුවන් ඉස්මැලි ඒ ආහාරය භුක්ති විඳින්න. නමුත් ඇල්ම කියන එක ඇති. සමහරවිට කෙනෙක් හිතන්නත් පුළුවන්. ඒ ආහාරය ගැන ආශාවක් උපදවා ගන්න එක වරදක් නෙවෙයි. ආශාව කවරට උපදවා ගත්තත් ඒක වරදක්. ඒ ආශාව දුරු කරන්නටයි අපේ ධර්මෙ ගන්න. යම් කිසිමක අපි ආශාව උපදවා ගත්තොත් ඒ කියන්නේ මේ තත්ත්වයට ඒ අවස්ථාවේදී ලෝභ මූල සිතක් උපදිනවා. ලෝභ මූල සිතක් කියන්නේ අමොත් අපේ වමනාවෙන් උපදවා ගත යුතු සිතක් නෙවෙයි. ඒක ඇතිවෙන ඇතිවෙන අවස්ථාවලදී දුරු කරගත යුතුයි. ඒ ඇතිවෙන්නට අවස්ථාවක් මුලබෙන පරිදි ඇතිවෙන එක දුරු කරගන්නට හැකිවන පරිදි අප කීපදින්න. බොහෝ විට අපි ඒ තත්ත්වයේ ඇතිවන්නේ රැවටෙන හේතුක. අපව රවටන. මොකකින්ද රවටන? මෝහය. මෝහය අපි උපුටා ගන්න. ඇත්ත ඇතිසේ නැතිසේ නැත්තක් ඇතිසේ සත්‍ය. ඒ දක්වා කරන මුලාව හේතුකගෙනයි ඒ ඇලීම වන්නේ ඒ ගැටීම. ඇලෙන්නට දෙයක් ගැටෙන්නට දෙයක් නැtei කියන සම්‍යක් දර්ශනය අපි උපදවා ගත්තොත් එනනම් ඒ ලෝභ මූල සිද්ද, ද්වේෂ මූල සිද්ද, මෝහ මූල සිද්ද කියන මේවා උපදිනට අවස්ථාවක් නැති වෙනවා. Thank you.